පෙරවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ නැවැත්ම සඳහා පැවැත්ම යන මාතෘකාවෙන් අපි ආරම්භ කරලා කරගෙන ආපු දේශනා පෙළෙහි අද අපි අවසාන දේශනාව සිද්ධ කරන්නේ ඒ පිළිබඳව අද දේශනාවෙන් පස්සේ අපි ඒ මාතෘකාව නිමා කරලා ලබන සතියේ පටන් තව අලුත් මාතෘකාවකින් පටන් ගන්නවා. නමුත් ලබන සතියේ ඇත්තටම අපිට ධර්ම සාකච්ඡාව කරන්න වෙන්නේ 25 වෙනිදා. රුවන්වැලි සෑමලුවේ රාත්‍රී පහන් වෙනතුරු බුදුගුණ දේශනා පෙළක් තියෙනවා. ඉතින් එහි අපටත් දේශනාවක් ආරාධනා කරලා තියෙනවා. ඒ නිසා ලබන සෙනසුරාදා ධර්ම සාකච්ඡාව පැවැත්වෙන්නේ නැහැ. ඊළඟ සෙනසුරාදා තමයි නැවත අපට ධර්ම සාකච්ඡාව සිද්ධ කරන්න වෙන්නේ. එතකොට ඒ වෙන විට අපි අලුත් මාතෘකාව කොමක්ද කියන බව පෙනුතුන්ට දැනුවත් කරනවා. ඒතර අද දවසේ අපි කතා කරන්නේ නැවැත්ම සඳහා පැවැත්ම කියන මාතෘකාවේ අවසාන කොටස. අපි දැන් මේ වන විට සති 8ක් මුළුල්ලේ විශේෂයෙන්ම අපේ බුද්ධික මහත්මයා සිහිපත් කළ විදිහට විවිධ සූත්‍ර දේශනා පාදක කොටගෙන මේ සාකච්ඡාව කරගෙන ආවා. එහිදී ප්‍රධාන වශයෙන් අපි සූත්‍ර දේශනා දෙකකට අවධානය යොමු කරලා දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඒ තමයි අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ අරිය වංශ සූත්‍ර දේශනාව. තොර අරියවංශ සූත්‍ර දේශනා පාදක කොටගෙන අපි කතා බහ කළේ සිව්පස පරිභෝජනය. එහෙම නැත්නම් ගිහි පින්නතුන් හැටියට ගත්තොත් සම්පත් පරිහරණය. හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතා තේරුම් අරගෙන අපි කොහොමද සම්පත් පරිහරණය කරන්නේ? ඒ තුලින් මානසික සංවර්ධනය සඳහා අවශ්‍ය මානසික නිදහස මානසික සැහැල්ලුව මානසික පවිත්‍රතාවය අපි කොහොමද මානසික විවේකය අපි කොහොමද හදාගන්නේ ඒ තුලින් මානසික සංවර්ධනයක් වෙත ඒ කියන්නේ නැවැත්ම සඳහා අපි කොහොමද ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට ඒ සඳහා හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතා හඳුනාගෙන ක්‍රියා කිරීමේ වැදගත්කම පිළිබඳව අපි දීර්ඝ වශයෙන් කතා බහ කළා. ඒ වගේම ඉන් අනතුරු අපි සති කිහිපයක් සාකච්ඡා කළා සිගාලෝවාද සූත්‍රයේ සමාජ භූමිකා පිළිබඳව කතා කරමින්. ඒ කියන්නේ සමාජයක් කියන්නේ වෙන්වෙන් වූ පුද්ගලයෝ නෙමෙයි පුද්ගල අන්තර් සම්බන්ධතාවලට තමයි අපි සමාජය කියලා හඳුන්වන්නේ. එතකොට ඒ අන්තර් සම්බන්ධතා පවත්වනකොට හැම විටම අපිට යම්කිසි භූමිකාවක කාර්යභාරයන් වගකීම් යුතුයකම් හඳුනාගෙන කටයුතු කරන්න වෙනවා. එතකොට සදිසාවට අනුගත කරලා බුදුරජාණන් වහන්සේ මේ සමාජයේහි අපට ඇසුරු කරන්නට සිද්ධ වෙන සමාජ ස්තර හයක් පිළිබඳව සිගාලෝවාද සූත්‍රය දේශනා කරනවා. ඒවා යුගල වශයෙන් අරගෙන අපි පසුගිය සතිවල දීර්ඝ වශයෙන් කතා කළා. අද දවසේ මේ සියල්ලක්ම සංක්ෂිප්ත කරගෙන අපි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයට. මොකද එහි බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා දැන් අපි මේ කතා කරන්නේ නැවැත්ම සඳහා පැවැත්ම පිළිබඳව. එතකොට පවත්වනවා කියලා අපිට මොනවද කරන්න තියෙන්නේ? අපේ කායික, වාචසික, මානසික හැසිරවීම. එතකොට බාහිර ලෝකේ අපි හසුරුවන්නේ කායික වශයෙන්. එතකොට කායික වාචසික මානසික හැසිරීම නම් තුන්දොර හසුරුවා ගැනීම. තුන්දොර નિවරදිව පවත්වා ගැනීම කියන කාරණය තමයි ප්‍රධාන වෙන්නේ. එතකොට අපි ඒකෙදි එක් එක් අංශ තමයි පසුගිය සතිවල කතා කළේ තුන්දොර හසුරුවා ගන්නකොට සම්පත් පරිහරණය කිරීමේදී අපි කොහොමද මොන විදිහේ ආකල්පයක් දැක්මක් ඇතිව ක්‍රියා කළ යුතුද ඒ වගේම අන්තර් සමාජ සම්බන්ධතා පවත්වද්දී භූමිකා පිළිබඳ කෙබඳු දැක්මකින් අපි අපේ කායික වාචසික මානසික පැවැත්ම පවත්වාගෙන යා යුතුද කියන කාරණය. එතකොට අද අපි ඍජුවම අවධානය යොමු කරන්නේ දැන් අපිට මෙහෙම මේ විදිහෙන් කතා බහ කරගෙන ගියොත් අපිට විවිධ සූත්‍ර දේශනා ඔස්සේ දීර්ඝ කාලයක් මේ සාකච්ඡාව කරන්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේ ඒ තරම්ම සූත්‍ර දේශනාවලදී ඒ ඒ තැන පැහැදිලි කරලා තියෙනවා ඒ පුද්ගලයාට අදාළ විදිහට අපේ පැවැත්ම කොහොමද හසුරුවා ගන්න. එතකොට අඹු සැමියන් හැටියට පවතිද්දී දේශනා කරපු දේශනා වෙනම තියෙනවා. මව්පියෝ හැටියට දේශනා කරපු දේශනා වෙනම ගුරුවරුන්ට අවශ්‍ය දේශනා වෙනම ඊළඟට මංගල සූත්‍ර පරාභව සූත්‍ර ඊළඟට වසල සූත්‍ර වගේ දේශනා ගත්තන් පස්සේ ඒවා දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි වෙනවා. එතකොට මේවා එකින් එක අපිට කතා කරන්න ගියොත් දීර්ඝ කාලයක් අපිට සාකච්ඡා කරන්නට වෙනවා. ඉතින් ඒ ඒ සියල්ලෙහි අන්තර්ගත වෙන කාරණා අරගත්තහම මේ පැවැත්ම පැවැත්ම තුළ අපි කවර කවර සාධක කෙරෙහිද ප්‍රධාන අවධානය යොමු කරන්න ඕන කියලා ගත්තොත් අපිට පැහැදිලි වෙනවා අපේ කායික වාචසික මානසික හැසිරවීම ගැනයි අපි විශේෂයෙන් පැහැදිලි දැක්මක් ඇති කරගත යුත්තේ. එතකොට ඒ දැක්ම අපිට නිවැරදිව තියනවා නම් එතනින් එහාට අවස්ථාවෙන් අවස්ථාවට කාරණෙන් කාරණයට අපි වෙන වෙනම සාකච්ඡා නොකළා වුණත් අපිට කරුණක් පැමිණි තැනදී කොහොමද එහි නිර්වද්‍යතාවය පවත්වගන්නේ කියන එක අපිට තේරුම් ගන්නට පුළුවන්. ඒ නිසා තුන්දොර හසුරුවා ගැනීම තුන්දොර ධාර්මිකව හසුරුවා ගැනීම පිළිබඳව මූල ධර්මයක් බුදුරජාණන් වහන්සේ මේ මජ්ක්‍ධිම නිකායේ අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේදී පැහැදිලි කරනවා. ඒ කාරණේ පාදක කොටගෙන තමයි අද මේ මාතෘකාවේ අවසන් සාකච්ඡාව අපි කරන්නට බලාපොරොත්තු වෙන්නේ. දිනක් බුදුරජාණන් වහන්සේ රාහුල පොඩි හාමුදුරුව වැඩ ඉන්න සෙනසුනට වැඩම කරනකොට රාහුල පොඩිහාමුදුරුව බුදුරජාණන් වහන්සේට පාදෝවණය කරන්න පෑන් තබලා අසුන් පනවලා ඒ මූලික වත් පිළිවෙත් ටික නිම කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරුවන්ගෙන් අහනවා තං කිං මඤ්ඤසි රාහුල කිමත්ත්‍යෝ ආදාසෝති රාහුල ඔබට මොකද හිතෙන්නේ කැඩපත කොමක් සඳහාද පාවිච්චි කරන්නේ කැඩපත කියලා කියන්නේ මුහුණ බලන කණ්ණාඩිය එතකොට දැන් මේ ප්‍රශ්නේ සාමාන්‍යයෙන් අපෙන් ඇහුවොත් අපි සරලවම දෙන පිළිතුර තමයි මොහොන බැලීම සඳහා කියන පිළිතුර. ඒතකොට මේ පිළිතුර වැරදි නැහැ. නමුත් රාහුල හාමුදුරුව කියන්නේ බුදුරජාණන් වහන්සේ බුදු වෙන්නට පෙර ආතුව බෝසත් අවදීදී දීර්ඝ කාලයක් පුත්‍රයා හැටියට සමීපව ඇසුරු කරපු චරිතයක්. එතකොට උන්වහන්සේ සිතන පතන විදිහ උන්වහන්සේ ලෝකේ දකින ඒ දාර්ශනික ක්‍රමය පිළිබඳව රාහුල හාමුදුරුවන්ට හොඳ අත්දැකීම් තියෙනවා. ඒ නිසා දැන් බුදුරජාණන් වහන්සේ මේ අහන කාරණේට අර සාමාන්‍යයෙන් අපේ මනසට එන සරල උත්තරයට එහා ගිය දාර්ශනික පිළිතුරක්. ඒ කරුණම තමයි කියන්නේ. නමුත් ඒක දාර්ශනික විදිහට උන්වහන්සේ සිහිපත් කරනවා. පච්චවෙක්කනත්තෝ බන්තේ ස්වාමීනි කැඩපත පාවිච්චි කරන්නේ ප්‍රත්‍යවේක්ෂාව කියලා උත්තර දුන්නා. දැන් ප්‍රත්‍යවේක්ෂාවයි කියලා කියන්නේ මොකද්ද? එතකොට ප්‍රත්‍යවේක්ෂාව මොකද්ද කියලා හඳුනගන්න නම් කැඩපතෙන් මොකද්ද අපි කරන්න කියලා බැලුවහම අපිට ඒක පැහැදිලි කරගත්ත හැකියි. කැඩපතෙන් අපි කරන්නේ සාමාන්‍ය ගිහේ කැටියට ගමන බිමනක් යන්න ලෑස්ති වෙලා හෝ එහෙම නැත්නම් වෙනත් අවස්ථාවක හරි තමන්ගේ ශරීරයේ ඒ කියන්නේ තමන්ගේ S2 පිහිටලා තියෙන ලෝකය පහසුවෙන් බලන්න පුළුවන් විදිහට නේ. නමුත් තමන්ගේ මූණ තමන්ගේ ඇස් දෙකට පැහැදිලිව පේන්නේ නැහැනේ. ඒ වගේම තමන්ගේ ශරීරයේ හැම කොටසක්ම තමන්ට පැහැදිලිව පේන්නේත් නැහැ. ඒ නිසා මේ අපට අපේ නේත්‍රයට පැහැදිලිව හසු නොවන ශරීර අංගෝපාංග සහ වස්ත්‍රාභරණ ආදිය වඩා පැහැදිලිව නිරීක්ෂණය කරලා ඒවා අපට අවශ්‍ය විදිහට තියනවද යම්කිසි වෙනසක් අඩුපාඩුවක් තියනවද කියලා විමසා බලලා අඩුපාඩුවක් තියෙනවා නම් ඒවා වඩා යහපත් විදිහට සකසා ගත යුත්තේ කෙසේද? ඒ ටික තමයි පරීක්ෂා කරලා බලන්නේ. එතකොට දැන් මගුල් ගෙදරකට යනවා නම් ඒ මගුල් ගෙදරට යෝග්‍ය විදිහට මෙහිමයි ඇඳුම් පැළඳුම් තියෙන්න ඕන කියන යම්කිසි සමාජ සම්මුතියක් මානසික සම්මුතියක් ඇති කරගෙන ඒ විදිහට දැන් ඇඳුම් පැළඳුම් ටික තියෙනවා. එතකොට මලගෙදරකට යන්න නම් ඒ සූදානම් වෙන්නේ ඒකට ගැළපෙන හැටියට තියනවාද? එතකොට මේ විදිහට අපි නික්ම යන්නට බලාපොරොත්තු වෙන කාර්යයට අදාළ විදිහට ඒ වස්ත්‍රාභරණ ආදිය තියෙනවා. එහෙම නැත්නම් අපි එහෙම නැති අවස්ථාවක මුහුණ බැලුවොත් මුහුණේ මොනවා හරි ලප කැලල් තියනවාද? එහෙම නැත්නම් තුවාල තියනවාද? කෙස් ටික කෙස් වල යම්කිසි අඩුලුහුඩුකම් තියනවාද? මේ විදිහේ මොනවා හරි දුර්වලකම් තියනවද? ඒ වගේම හොඳ මට්ටමින් තියනවද? ඒ දුබලකම් කොහොමද අපි සකස් කරගන්න ඕන කියන විදිහේ ආකල්පයක් ඇතිව දුර්වලකම් සකසා ගැනීමේ අවශ්‍යතාවය මත තමයි අර ආපහු හැරිලා බලන්නේ. එතකොට මේක තමයි ප්‍රත්‍යක්ෂණය කියලා කියන්නේ. අපි කරන කියන දේවල් පිළිබඳව ආපහු හැරිලා අපිට බලන්න පුළුවන් වෙන්න ඕන. එහි අඩුලුහුඩුකම් තේරුම් අරගෙන පවතින ස්වභාවය කියන්නේ අවශ්‍ය විදිහට පවතිනවද? එතකොට අවශ්‍ය විදිහට පවතින්නේ නැත්නම් මොනවද තියෙන අඩුපාඩු? එතකොට මේ අඩුපාඩු කොහොමද අපි නිවැරදි කරගන්න ඕන? කියන විදිහේ ආපසු හැරිලා බැලීමක් තමයි ප්‍රත්‍යවේක්ෂණය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ගැඹුරු කතාව තමයි රාහුල පොඩි හාමුදුරුව බුදුරජාණන් බුදුරජාණන් වහන්සේ අහපු පැනයට පිළිතුරු හැටියට ප්‍රකාශ කරන්නේ පච්චවෙක්කනත්තෝ භන්තේ ස්වාමීනි කැඩපත පාවිච්චි කරන්නේ ප්‍රත්‍යවේක්ෂාව දැන් මේ රාහුල පොඩි හාමුදුරුව ඉදිරිපත් කරන පිළිතුරම පාදක කොටගෙන බුදුරජාණන් වහන්සේ එතනින් එහාට ගිහි පැවිදි අපි සෑම සියලු දෙනාටම විශේෂයෙන් වැදගත් වෙන ධර්මපරයයක් ඉදිරිපත් කරනවා කොහොමද අපි තමන්ගේ කායික වාචසික මානසික ක්‍රියාවන් ප්‍රත්‍යවේක්ෂණයකින් යුක්තව පවත්වා ගත යුත්තේ කියලා. එතකොට අර රාහුල හඳුරෝ දේශ කියපු වචනෙම තමයි ගන්නෙ. අරගෙන ඒව මේව කෝ රාහුල පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා කායන කම්මං කාතබ්බං පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා වාචාය කම්මං කාතබ්බං පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා මනසාය කම්මං කාතබ්බං මේ විදිහට සිත කය වචනය කියන තුන්දොර පිළිබඳවම බුදුරජාණන් වහන්සේ අර ප්‍රත්‍යවේක්ෂාව කියන වචනේ යොදලා පැහැදිලි කරනවා රාහුල කැඩපත පාවිච්චි කරන්නේ ප්‍රතිවේක්ෂණය සඳහා කියලානේ ඔබ සිහිපත් කළේ අන්න ඒ වගේ ඔබ යම්කිසි ක්‍රියාවක් කරන්නට කලින් නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඔබ වචනයක් ප්‍රකාශ කරන්න කලින් ඒක නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඔබ යමක් සිතනකොට ඒ ගැන නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න එතකොට කොහොමද මේ ප්‍රත්‍යවේක්ෂණය කරන්නේ අත්තබ්බ්‍යාබාදාය සංවත්තති පරබ්බ්‍යාබාදාය සංවත්තති උභයබ්බ්‍යාබාදාය සංවත්තති ඔය කාරණා තුන තමයි පාදක කොටගෙන අපි විමසා බලන්නත්. අත්ත්‍යබ්බාදාය සංවත්තති කියලා කියන්නේ Tamanට අනර්ථය පිණිස පවතිනවාද? පරබ්බාදාය සංවත්තති කියන්නේ අනුන්ට අනර්ථය පිණිස පවතිනවා. උභයබ්බාදාය සංවත්තති කියලා කියන්නේ දෙපසටම අනර්ථය පිණිස පවතිනවා. එතකොට යම් ක්‍රියාවක් කරන්න යද්දී ඒක ගැන හිතනකොට Tamanට අනර්ථය පිණිස පවතිනවායි කියලා පෙනෙනවා නම් ඒක කරන්න එපා. ඒක නුසුදුසු දෙයක්. ඒක අසත් ධර්මයක්. ඒක අකුසලයක්. ඒක අයහපතක්. කියන ඒ ගොඩට තමයි ඒක වැටෙන්නේ. ඒක නොකල යුත්තක්. ඊළඟට අනුන්ගේ අයහපත පිණිස අනර්ථය පිණිස පවතිනවා නම් ඒකත් අර නොකල යුතු ගොඩට. ඉතින් දෙපසටම අනර්ථයක් සිද්ධ වෙනවා නම් ඒ ගැන කතා කරන්නම දෙයක් නැහැ. කොහොමත් ඒක නොකල යුත්තක්. එතකොට එහෙම ප්‍රත්‍යවේක්ෂා කරලා බලනකොට තමන්ගේ අර්ථය පිණිස පවතිනවා අනුන්ට අර්ථය පිණිස පවතිනවා දෙපසටම අර්ථය පිණිස පවතිනවා අන්නේ විදිහට ක්‍රියා කිරීම හොඳයි. ඒ විදිහට කතා කිරීම හොඳයි. ඒ විදිහට සිතීම හොඳයි. කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි නිර්ණායකයක් දේශනා කරනවා. අපේ සිතුවිලි වචන ක්‍රියා හැසිරීමේදී මොකක්ද ඒ එය මන බලන මිනුම් ගන්න යහපත අයහපත හොඳ නරක ධර්මය අධර්මය කුසලය අකුසලය මේවා මන බලන ප්‍රධාන මෙනුම් දන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ ආත්මාර්ථය සහ පරාර්ථය තමන්ට අර්ථය පිණිස පවතිනවද අනුන්ට අර්ථය පිණිස පවතිනවද? ඒ තමන්ගේ අර්ථය කෙලසෙනවද? ඒ කියන්නේ තමන්ට අනර්ථය පිණිස පවතිනවද? අනුන්ට අනර්ථය පිණිස පවතිනවද? එතකොට දැන් මොකද්ද Tamanට අනර්ථය පිණිස පවතිනවා කියන්නේ? Tamanට අනර්ථය පිණිස පවතිනවා කියලා කියන්නේ Tamanට පොඩි පාඩුවක් වෙන එක පොඩ්ඩක් දොස් අහන්නට වෙන එක වගේ සරල දෙයක් නෙමෙයි. අනර්ථය කියලා කියන්නේ. එතකොට අනර්ථය කියලා කියන්නේ ඊට වඩා ගැඹුරු කාරණයක්. එතකොට අනර්ථය තේරුම් ගන්න අපි අර්ථය තේරුම් ගන්න ඕනේ. මොකක්ද අර්ථය? ආත්ම අර්ථය කියන්නේ මොකක්ද? ආත්ම අර්ථය කියන්නේ මොකක්ද තේරුම් ගත්තොත් තමයි ඒ අර්ථය වෙනසීම, ඒ අර්ථය කෙලසීම, ඒ අර්ථය ගිලිහීම තමයි අනර්ථය කියලා හඳුනා ගන්නට වෙන්නේ. එතකොට මොකද්ද ආත්ම අර්ථය කියලා කියන්නේ? දැන් වර්තමාන සමාජයේ ආත්ම අර්ථය කියන එක බොහෝම පහත් හැඟීමක් හැටියට තමයි සලකන්නේ. ආත්මාර්ථකාමිය, ආත්මාර්ථකාමී සිතුවිලි අපි ආත්මාර්ථකාමී වෙන්නට හොඳ නැහැ. එහෙම තමයි සමාජයේ කතා කරන්නේ. හැබැයි බුදුදහමේ ආත්ම අර්ථය කියන එක ඊටාම ඉහළ තැනක තියලා අගය කරන සුවිශේෂ සත්භාවයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්තදත්තම් පරත්තේන බහුනාපිනහාපේ කොච්චර ලොකු පරාර්ථයක් වෙනුවෙන්වත් ආත්මාර්ථයෙන් නැති කරගන්නට එපා කියලා. දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ ආත්මාර්ථකාමී නොවි පරාර්ථකාමී වෙන්නට කියලානේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කොච්චර ලොකු පරාර්ථයක් වෙනුවෙන්වත් ආත්මාර්ථය නැති කරගන්න එපා. හැබැයි මේ ගාථාවේ දෙවනුවට බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා අත්තදත්ත මබිඤ්ඤාය සදත්ත පසුතෝසිය. හැබැයි ඒ ආත්මාර්ථය කියන්නේ මොකක්ද කියලා හරියට තේරුම් ගන්න හරියට වටහා ගන්න ඕන. වටහාගෙන අන්නේ කියන සත් අර්ථය සඳහා අපි කැප වෙන්නට ඕන ක්‍රියාත්මක වෙන්න. එහෙමනම් මොකද්ද මේ කියන උත්තරීතර ආත්මාර්ථය? වෙනතුනේ අද සමාජයේ ආත්මාර්ථකාමී කියලා කිව්වහම ගන්නේ තමන්ගේ පහසුව, තමන්ගේ සුවය, තමන්ගේ ලාභය, තමන්ගේ රුචිකත්වය සම්පූර්ණ කරගන්නට ලෝකේ අනිත් අයට මොනවා වුණත් කමක් නැහැ. මම කැමති විදිහට මගේ වැඩ ටික වෙන්න ඕන. ඕක තමයි අද කාලේ කියන ආත්මార్థකාමීත්වය. ඒකට ඇත්තටම කිව යුත්තේ ආත්මార్థකාමී කියලා නෙමෙයි ආත්ම ලාභකාමීත්වය. ආත්මලාභයයි කැමති වෙන්නේ. ඒ තමන් රුචි කරන විදිහට තමන් ප්‍රිය කරන විදිහට ඒ තමන්ගේ අදහස් ටික ඉටු කරගන්නට. එතකොට ඒක ආත්මලාභය. ආත්මලාභය කියන එක හැම විටම ආත්ම අර්ථය පිණිස පවතින්නේ නැහැ. පුද්ගලයෙකුට ලැබිලා තියෙන දේවල් මත නෙමෙයි යහපත අයහපත තීරණය වෙන්නේ ඒ ලැබිලා තියෙන දේවල් පාවිච්චි කරන විදිහත් එක්කලා අපි හැමදාම ගන්න උදාහරණ ටික ගත්තොත් දේවදත්ත හාමුදුරුවෝ කියන්නේ බොහෝ ලාභයන් ලැබිච්ච කෙනෙක්. උත්පත්තියෙන්ම රජපෞලක උපන්. එතකොට රාජකුමාරයෙක් හැටියට හැදුන වැඩුණා. බෝසතාණන් වහන්සේගේ ඥාතිවරයෙක් වුණා. ඊට පස්සේ මහාන වෙනකොට බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෙක් වුණා. බුදුහාමුදුරුවන්ගෙන් දහම් අසන්නට අවස්ථාව ලැබුණා. බුදුහාමුදුරුවෝ වැනි කල්යාණ මිත්‍රයෙක් ලැබුවා. බුදුහාමුදුරුවෝ සමග එක පන්සලේ ඉන්නට ලැබුණා. රාජරාජ මහා මාත්‍යන්ගේ ප්‍රසාදය ලැබුවා. විශාල පරිවාර සම්පත්තියක් ලැබුවා. ලාභ සත්කාර ලැබුවා. ධාන අභිඥා ලැබුවා. එතකොට දැන් මිනිස්සෙක් හැටියට ලබන්න පුළුවන් ඉහළම මට්ටමේ ගිහි පැවිදි සම්පත් සියල්ල ලැබුණා. දැන් අවසානයේ මොකද්ද කරගත්තේ? ඒ සියල්ලක්ම අවභාවිත කරපු නිසා කල්ප කාලාන්තරයක් නිරේ පැහැන්නට සිද්ධ වෙනවා. එතකොට මොකද්ද දැන්? එතන වැදගත්කම තියෙන්නේ ලැබිච්ච දේවල් වල නෙමෙයි. ඒ ලැබිච්ච දේවල් පාවිච්චි කළේ කොහොමද කියන එක. දැන් අපිට හොඳ මනුෂ්‍ය කයක් ලැබිලා තියෙනවා. අපිට හොඳ ශක්තිමත් සිතක් ලැබිලා තියෙනවා. පෙර කරන ලද කුසල බලේ. එතකොට අපිට වචන පරිහරණය කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා මිනිස්සෙක් හැටියට. අන්නේ සත්වයින්ට වඩා. එතකොට දැන් මේ අපට ලැබිලා තියෙන මේ වරප්‍රසාද තුන අපි පාවිච්චි කරන්නේ කොහොමද කියන කාරණේ මත තමයි අර්ථය අනර්ථය තීරණය. එහෙම නැතුව ආත්මලාභය මත තමන්ගේ රුචිකත්වය සම්පූර්ණ වීම මත තමන්ගේ කායික පහසුව සුවපහසුව ඇතිවීම වෙනද එපමණකට එහෙම නැත්නම් මානසික තෘප්තියක් ඇති වෙච්ච පමණට ඊළඟට තමන්ගේ බලාපොරොත්තු ඉටු වෙච්ච පමණට තමන්ට ඉන්ද්‍රිය පිනවන්නට අවස්ථා ලැබිච්ච පමණට තමන්ට තනතුරු නිලතල බලතල ලැබුණු පමණට පරිවාර සම්පත්තිය ලැබුණු පමණට ඒ එකක්වත් මත ආත්ම අර්ථය තීරණය වෙන්නේ නැහැ ඒ ලැබෙන සමස්තය අපි පාවිච්චි කරන්නේ කුමක් සඳහාද ඒකෙන් කරන්නේ මොකක්ද කියන කාරණේ මතයි ආත්ම අර්ථය තීරණය එනිසා යම් කිසි කෙනෙකුට මේ තමන් සන්තක දේවල් අර්ථය පිණිස පරිහරණය කරන්නට පුළුවන් නම් අන්න ඒක තමයි ආත්ම අර්ථය කියලා කියන්නේ. එතකොට මොකද්ද අර්ථය පිණිස පරිහරණය කරනවා කියලා කියන්නේ මනුෂ්‍යත්වයේ අර්ථය. මොකද්ද මනුෂ්‍යත්වය කියලා කියන්නේ මනසින් උසස් බව. මනස උසස් කර. එතකොට මනස උසස් කර ගැනීම තමයි මේ ජීවිතයේ අර්ථය. ඒක තමයි පරමාර්ථය. අන්නේ මූලික පරමාර්ථය සාධනය කරගන්නට අර ලැබිලා තියෙන සාධක පාවිච්චි කරන්න අපි කොච්චර දක්ෂද? අපේ කය, අපේ වචන, අපේ සිතුවිලි කුමක් සඳහාද? මනුෂ්‍ය භාවය සඳහා, මනස උසස් කරගන්න, මානසික සංවර්ධනය සඳහා. එතකොට අපි හැමදාම කතා කරනවා මානසික සංවර්ධනය ඇති කර ගැනීම සඳහා අපට කාරණා තුනක් වැදගත් වෙනවා. දුර්ගුණ හඳුනාගෙන දුරු කිරීම, යහගුණ හඳුනාගෙන අවදි කිරීම, ප්‍රඥාවෙන් ලෝක ධර්ම අවබෝධ කිරීම. එතකොට දැන් මෙන්න මේ කාරණා තුන මත තමයි ආත්ම අර්ථය තීරණය වෙන්නේ. එතකොට අපි යම් කටයුත්තක් කරන්න ගිහිල්ලා අපේ කය පරිහරණය කරන්න ගිහිල්ලා වචන පරිහරණය කරන්න ගිහිල්ලා සිතුවිලි පරිහරණය කරන්න ගිහිල්ලා අර අර මූලික කාරණා තුනෙන් අපි ගිලිහෙනවා නම් ඒ කියන්නේ දුරුගුණ හඳුනාගෙන දුරු කරනවා වෙනුවට අපි වැඩ කරන්න ගිහිල්ලා අපි කතා කරන්න ගිහිල්ලා අපි සිතන්න ගිහිල්ලා මේ කය වචනය සිත හසුරුවනකොට දුරුගුණ අඩු වෙනවා වෙනුවට දුරුගුණ වැඩෙනවා නම් අන්න ආත්ම අර්ථයෙන් ගිලිහිලා ආත්ම අනර්ථයක් සිද්ධ වෙලා ඒ තැනත්තාට ඊළඟට ඒ කරන කියන සිතන දේවල් නිසා එතනත්තගේ ಗುಣ වැඩෙනව වෙනුවට ಗುಣ පිරිහිලා අන්න ආත්ම අර්ථය වෙනුවට ආත්ම අනර්ථයක් සිද්ධ වෙනවා. ඒතනත්තා කය වචන සිතුවිලි හසුරවන රටා මත ප්‍රඥා වැඩෙනව වෙනුවට ප්‍රඥා මොට වෙලා නිකන් හැංගීම් බර වෙලා ආවේගකාරී වෙලා මුලාව මත එල්බගෙන මුසපත් වෙලා එතකොට එහෙම වෙනකොට අන්න ඒ තනත්තා ආත්ම අර්ථය වෙනුවට ආත්ම අනර්ථයක් සිද්ධ කරගත්තා වෙනවා. ඒ නිසා තමයි බුදුදහමේ ආත්ම අර්ථය උත්තරීතර කාරණයක් හැටියට සැලකන්නේ. කොච්චර ලොකු පරාර්ථයක් කරන්න ගිහිල්ලවත් ආත්මාර්ථයෙන් නැති කරගන්න එපා කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ අර්ථේ. අර ලාභ ලෝභ කියන ආත්ම ලාභ කතාව මත නෙමෙයි ආත්ම අර්ථ කතාව තුළ. එතකොට ආත්ම අර්ථය කෙලෙසෙනවා නම් අනුන්ට උදව් කරන්න ඕන අනුන්ට යහපත කරන්න ඕන සමාජ සුබ සාධනය සාසනය රකින්න ඕන ඔක්කොම කරන්න ඕන. දැන් මේ ඔක්කොම කරන්න ගිහිල්ලා තමන්ගේ දුර්ගුණ වැඩෙනවා නම් තමන්ගේ යහගුණ කෙලසෙනවා නම් ප්‍රඥාව මොට වෙනවා නම් ඒ ක්‍රියාවලිය තුල තමන් වෙනසිලා ඒ තමන් වෙනසිලා නම් ඒතනත්තාට ලෝකයේ වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒතකොට ලෝකයේ වෙනුවෙන් අපිට කරන්න තියෙන්නේ පරාර්ථයනේ. පරාර්ථයේ හැටියට මොකද්ද කරන්න තියෙන්නේ? ඒත් මේ කණ්ඩ දිදී බඩවල් පුරවන එක නෙමෙයි. ඒක ප්‍රාථමික අවශ්‍යතාවය. ඒ අවශ්‍යතාවය ඉටු කළ යුත්තේ මිනිසුන්ගේ කුසගින නිවිය යුත්තේ මිනිසුන්ට ගෙවල් හදලා දිය යුත්තේ මිනිසුන්ට මිල මුදල් දිය යුත්තේ මිනිසුන්ට රැකී ආරක්ෂා හොයලා දිය යුත්තේ බෙහෙත් දිය යුත්තේ සුවපත් කළ යුත්තේ කුමක් සඳහාද? මනුෂ්‍යත්වයේ අර්ථය සඳහා. කුමක්ද මනුෂ්‍යත්වයේ අර්ථය? මානසික සංවර්ධනය. එතකොට අවසානයේ අපි අනුන්ට උදව් කළ යුත්තේ අනුන්ට සහන සැලසිය යුත්තේ නිකන් සත්තු පිරිසක් සමාජය තුල පවත්වන්නට නෙවෙයි ගුණ නුවණ අවදි කරන්නට. එතකොට ඒ අනුන් තුල ගුණ නුවණ අවදි කරන්න පුළුවන් වෙන්නේ අපි තුල ගුණ නුවණ අවදි කරගන්නා ක්‍රමය දන්නා කෙනෙකුට පමණයි. තමන්ගේ ගුණය වෙනසෙන හැටි තමන්ට පේන්නේ නැත්තම් තමන්ගේ දුර්ගුණය වැඩෙන හැටි තමන්ට පේන්නේ නැත්තම් තමන්ගේ ප්‍රඥාව මොට වෙන හැටි හැඟීම් බර වෙන හැටි ආවේගකාරී වෙන හැටි තමන්ට දැනෙන්නේ නැත්තම් ඒත නැත්තාට අනුන්ගේ දුර්ගුණ දුරු කරන්න අනුන්ගේ යහගුණ වඩන්න අනුන්ගේ ප්‍රඥාව අවදි කරන්නට කල හැකි දෙයක් නැහැ ඒක ඉතින් අහම්බෙන් සිද්ධ වුණොත් තමයි එහෙම නැත්නම් ඒත නැත්තට හිතාමතා ඒක සැලසුම් කරන්න බෑ එහෙම සැලසුම් කරන්න පුළුවන් වෙන්නේ අත්තාන මේව පටමං පතිරූපේ නිවේසෙ. ඒ තමන් ඉස්සල්ලා ඒවාෙහි පිහිටන පිහිටන අත්දැකීම් ලබන ප්‍රමාණයත් එක්කලා තමයි ඒතනත්ත දක්ෂ වෙන්නේ අනිත් අය එතනට හසුරුවා. දැන් අපි මීට පෙරත් කතා කරලා තියෙනවා උදාහරණයක් හැටියට ගත්තොත් අපි තව කෙනෙකුට කෑම ටිකක් දෙන්නේ කුමකටද? කෑම ටිකක් දෙන්නේ බඩ පුරවන්නයි කියන ප්‍රාථමික ආකල්පය නම් අපි තුල තියෙන්නේ එහෙනම් තමන් කෑම කන්නට පුරුදු වෙලා තියෙන්නම බඩ පුරව ගන්නටයි. එතකොට ඒ ආකල්පෙන් තමයි අපි අනිත් කෙනාටත් කන්න දෙන්න උත්සාහ කරන්නේ. හැබැයි අපි තුල යම් ප්‍රත්‍යවේක්ෂණයක් තියෙනවා නම් ආහාර ගන්නේ කුසගිනි නිවා ගන්නටයි. හැබැයි කුසගිනි නිවා ගන්නේ කොමකටද? මේව දවායන, මදායන, මණ්ඩනායන, විභූෂනාය, යාවදේ විමස්සකාය සඨිතිය, යාපනාය, විහිංසූ ප්‍රත්‍ය, බ්‍රහ්මචර්යානුග්ගහය. එතකොට අවසාන කාරණේ බුදුහාමුදුරු දේශනා කරන්නේ ಗುಣධම් වැඩි වීම. එතකොට මේ කුසගිනි නිවන එක තමයි ආහාර ගැනීමේ අර්ථය. හැබැයි කුසගිනි නිවන්නේ මොකටද? කය පවත්වන්න. කය පවත්වන්නේ මොකටද? කය පිළිබඳව විචූරණ කරන්නට නෙමෙයි. ඒකේ ප්‍රධාන අපේක්ෂාව වෙන්නේ මානසික සංවර්ධන. එතකොට මේ අර්ථය අපි තුල දකින්නට අපි තුල හඳුනා ගන්නට එබඳු ප්‍රත්‍යවේක්ෂණයක් අපි තුලින් මතුවෙනවා නම් විතරයි අපිට තව කෙනෙකුට ආහාර ටිකක් දෙනකොට ඒතනත්තගේ කුසගින නිවන්නට ඕන කොමකටද ಗುಣ නුවණ දිනු කරගන්න උදව් කරන්නේ අන්න එහෙම වෙනකොට තමයි අපිට සිල්වතුන් ගුණවතුන් හොයාගෙන ගිහින් දන් දෙන්න පුළුවන් වෙනවා සීලය ගුණය දිනු කරන්නේ එහෙම නොවුනොත් අපි සිල්වතා ගුණවතා හොයාගෙන ගිහින් දැන් දන් දෙන්නේ උන්වහන්සේගේ සීලේ ගුණය දිනු කරන්න නෙමෙයි සිල්වතාට ගුණවතාට දීම මහත්ඵල නිසා මගේ පින මහත් කරගෙන මට ලැබෙන ප්‍රමාණය වැඩි කරගන්න. අන්න චින්තනයේ වෙනස. දැක්මෙහි වෙනස. ඒතකොට එකම ක්‍රියාව සිල්වතුන්ට ගුණවතුන්ට දීම මහත්ඵලයි කියලා දැනගත්තාම ඒක බුද්ධ දේශනාව. එතකොට ඒ බුද්ධ දේශනාව අහලා අපි සිල්වතුන් ගුණවතුන් හොයාගෙන ගිහිල්ලා දන් දෙනවා. මොකද්ද පරමාර්ථය? සිල්වතාට ගුණවතාට දීමෙන් මගේ පින මහත් කරගන්නටද සිල්වතාට ගුණවතාට දීලා උන්වහන්සේගේ සීලේ ගුණය අවදි කරන්නට සහාය වෙන්නට. එතකොට තම තමන් තුළ තියෙන දැක්මේ ප්‍රමාණයට තමයි අපිට ලෝකෙට උදව් කරන්න පුළුවන් වෙන්නේ නිවැරදි චේතනාවයි. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොච්චර ලොකු පරාර්ථයක් වෙනුවෙන් කටයුතු කරන්න ගිහිල්ලවත් ආත්ම අර්ථය නැති කරගන්නට එපා. ඒ ආත්ම අර්ථය කෙලසා ගත්තොත් තමන් ඇතුළතින් පිරිහුණොත් තමන්ගේ දුර්ගුණ වැඩිලා නම් අන්තිමට දැන් උදාහරණ හැටියට අපි මේවා කලිනුත් කතා කරලා තියෙනවා අපි හිතමු අපි සමාජ සේවය කරන එක හොඳයි අපි සාසනික සේවය කරන එක හොඳයි පන්සලේ දායක සභාවක් පිහිටුවාගෙන අනිත් අයට මඟ පෙන්වන එක හොඳයි නමුත් දැන් පන්සලේ දායක සභාවක් හදාගෙන ඒ දායකීන්ට හොඳ මඟ පෙන්වීමක් කරන්නට සූදානම් වෙනකොට අපි හිතමු එයා කතා බහ කරනවා සුදු ඇඳුම් ඇඳගෙන පන්සල් යනවා නම් හොඳයි. එතකොට දැන් ඒ ගැන කතිකාවත් කරගෙන ඒකට පුවරුවක් සවි කරලා සුදු අතින් සැරසී පන්සලට පැමිණෙන්න සංවරව පැමිණ. දැන් මෙහෙම ටිකක් අපි හොඳ සංස්කෘතියක් ගොඩනගන්න හොඳ සමාජයක් ගොඩනගන්න සමාජයට හොඳ මඟ පෙන්වීමක් කරන්න සත්භාවයෙන් තමයි දැන් මේක සකස් කරන්නේ. හැබැයි දැන් මේ සකස් කරපු කෙනා ඊට පස්සේ බලාගෙන ඉන්නේ පොයේ දවසට පන්සලට එන දවසට දැන් අනිත් අය සුදු ඇඳගෙන එනවද කියලා. ඊට පස්සේ දැන් සමහර කෙනෙක් මොකක් හරි හේතුවක් නිසා වෙන ගමනක් යන ගමන් හරි සුදු ඇඳුම් නැති නිසා හරි පාට ඇඳුමක් ඇඳගෙන ආවොත් ඒ පාට ඇඳුම ඇඳගෙන එන කෙනා මල් ටික පූජා කරලා බණ ටික අහලා ඒ තනත්තා කුසල් සිත් ජනිත කරගෙන නික්ම යනවා. හැබැයි දැන් අර සුදු ඇඳුම් ඇඳගෙන පන්සලට එන්න කියලා බෝඩ් එක ගහපු කෙනා බලාගෙන ඉන්නේ මේ බෝඩ් එක ගහලත් මේ මිනිහට සුදු ඇඳුමක් ඇඳගෙන එන්න බැන්නා කොච්චර බෝඩ් ගැහුවත් මේ මිනිස්සු හදන්න බෑ කියලා. එතකොට අර මිනිස්සු ඇඳගෙන ආපු පාට ඇඳුමක් පිළිබඳව හිත නරක කරගන්නවා විනා ඔහුට මල්ටික පූජා කිරීමේ කුසලය, බණ ඇසීමේ කුසලය નિවරදිව સિદ્ધ කරගන්නට ඉඩ කඩක් නැති වෙනවා. අනිත් කෙනාගේ ඇඳුමේ පාට බලන්නට කියලා. දැන් සමාජයේ යහපතටපත් කරන්නට ඒ විදිහේ සැලසුම් හදන එක හොඳයි. ඒ විදිහේ මඟ පෙන්වන එක හොඳයි. හැබැයි ඒ අන්තිමට සමාජයට මඟ පෙන්වන්නට ගිහිල්ලා අනුන්ට උදව් කරන්නට ගිහිල්ලා තමන්ගේ දුර්ගුණ ටික නම් වැඩි කරගෙන තියෙන්නේ. තමන්ගේ තිබිච්ච ගුණ ටිකක් තිරිහිලා නම් තමන් ප්‍රඥාවෙන් වර්ධනය වෙලා පුද්ගල චරිත හඳුනාගෙන විචක්ෂණ වෙනව වෙනුවට තමන් මොට වෙලා හැඟීම් බර වෙලා ආවේගශීලී වෙලා තමන්ගේ අවිද්‍යාව එහෙම නැත්නම් මුලාව වර්ධනය වෙලා නම් එතකොට ආත්ම අර්ථය නෙමේ ආත්ම අනර්ථයක් ඒ කාර්යය තුළ සිද්ධ වෙලා අන්න ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොච්චර ලොකු පරාර්ථයක් වෙනුවෙන්වත් ආත්ම අර්ථය කෙලසා ගන්නට එපා. ආත්ම අර්ථය කෙලසා ගන්නා කෙනාට පර අර්ථය સિદ્ધ කරන්නට ඉඩක් ඇත්තේ නැහැ. ඒතනත්තාට නිකන් භෞතිකව දේවල් හසුරවන්න පුළුවන් කෑම බීම ඇඳුම් පැළඳුම් නිවාස ඒව හසුරවන්න පුළුවන් ඒව හැසිරෙව්වයි කියලා ඒක කුසලයක්ද අකුසලයක්ද කියලා තීරණය කරන්නට බෑනේ එතකොට ඒක කුසලයක්ද අකුසලයක්ද කියලා තීරණය වෙන්නේ කරුණු දෙකක් මත ඒ මොකද්ද චේතනාව සහ ඒයින් සිද්ධ වෙන ඵලය දැන් චේතනාව ගැන තමයි බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරන්නේ න අත්තබ්බ්‍යාබාදාය සංවත තමන්ට අනර්ථය පිණිස නොපවතින්නට දැන් අපි යම්කිසි ක්‍රියාවක් කරන්නට සැලසුම් කරනකොට නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕනේ මේක මම කරන්න හදන්නේ මොන අදහසින්ද මොකද්ද මේකේ පරමාර්ථය දැන් ආයේ අපි මේ යන්නේ කොතනටද අර සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරපු සති සම්පජඤ්ඤය කියන තැනට එතකොට සාත්තක සම්පජඤ්ඤය, සප්පාය සම්පජඤ්ඤය, ගෝචර සම්පජඤ්ඤය, අසම්මෝහ සම්පජඤ්ඤය කියලා මේ චතු සම්පජඤ්ඤයෙහි දේශනා කළ යමක් කරනකොට මොකක්ද ඒකේ පරමාර්ථය? මොකක්ද ඒකෙන් කරන්න යන්නේ? ඒකෙන් ඇත්තටම යහපතද? මේ වෙලාවට උචිතද? මේක කිරීමෙන් ඒ බලාපොරොත්තු වෙන අර්ථය સિદ્ધ කරන්න පුළුවන්. එතකොට මේවා පිළිබඳව යම් ප්‍රත්‍යවේක්ෂණයක් තියෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරන්ට දේශනා කරන්නේ. රාහුල ඔබ යම් කායික ක්‍රියාවක් කරන්න යනකොට නැවත නැවත පරීක්ෂා කරලා බලන්නට ඕන. අර එළියට බහින්න ඉස්සලා කැඩපත ළඟට ගිහිල්ලා යලි යලි පරීක්ෂා කරලා අඩුපාඩු හදාගන්නා වගේ ඔබ නැවත නැවත ඔබේ කායික ක්‍රියාව ගැන සැලකිලිමත් වෙන්න ඕන. දැන් මේක මොන අදහසින්ද මම මේ කරන්න යන්නේ? මොකද්ද මේකේ පරමාර්ථය? ඒක ගැන විමසන්නට ඒක විමසනකොට Tamanට දැනෙනවා නම් ඒකේ මූලික අදහස හරි නැහැ. ඒකේ පරමාර්ථය හරි නැහැ. චේතනාව හරි නැහැ කියලා එහෙමනම් ඒක කරන්න එපා. යම් වචනයක් කියන්න යනකොටත් හිතලා බලන්න. මොකද්ද මේ කියන්න යන්නේ? ඇත්ත තමයි කියන්න යන්නේ. හැබැයි මේ ඇත්ත කියන්නේ මොන අදහසින්ද? අනිත් කෙනා ભેද බින්න කරන අදහසින්ද කොටවන අදහසින්ද එහෙම නැත්නම් අනිත් කෙනාට රිද්දන අදහසින්ද අනිත් කෙනා පහත් කොට සලකන අදහසින්ද Taman හොවා දක්වන අදහසින්ද එතකොට එහෙම නැත්නම් අනිත් කෙනා තුල ඊර්ෂ්‍යාව ජනනය කරන අදහසින්ද එහෙම නැත්නම් Tamanගේ මහාන් තත්ත්වකම පෙන්වන අදහසින්ද කියන්නේ ඇත්ත වෙන්නට පුළුවන්. නමුත් ඒ ඒ සත්‍ය වචනේ, සත්‍ය සිදුවීම ගැන අපි ලොවට කියන්නට යන්නේ කුමක් සඳහාද? මොකද්ද මේකේ අර්ථය? මොකද්ද පරමාර්ථය? ඇත්තට මේකේ ලෝකෙට යහපතක් සිද්ධ කරන්නද බලාපොරොත්තු වෙන්නේ? එතකොට අපි කරන ප්‍රකාශනය අපේ වචනය පිළිබඳව නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕන. සැබවින්ම ඒ තුල මූලය નિවරදිද? දැන් මේ තව පැත්තකින් කතා කරනවා නම් මේ කියන්නේ හේතුව සහ ඵලය පරීක්ෂා කරලා බලන්න. යමක නිර්වද්‍යතාවය හෝ සාවද්‍යතාවය තීරණය කරන්නට පුළුවන් වෙන්නේ කාරණා දෙකකින් හේතුව නිවැරදිද ඵලය නිවැරදිද එතකොට කෙනෙක් තර්ක කරන්න පුළුවන් හේතුව නිවැරදි නම් ඵලය නිවැරදි වෙනව නේද නෑ එහෙමම වෙන්නේ නෑ එහෙමම වෙන්නේ නෑ එතකොට අපි හොඳ චේතනාවෙන් සමහර දේවල් කරන්නට පුළුවන් එතකොට මේ හොඳ චේතනාවෙන් තමයි අපි කය හසුරුවන්නේ නමුත් ඒක දුරදිග බලලා කල්පනා කරලා ඒකෙන් සිද්ධ වෙන ඵලය ගැන නොහිතුවොත් දැන් වචන ප්‍රකාශ කිරීමේම අනිත් පැත්ත ගන්නකො දැන් තමන් අනිත් කෙනාව කොටවන විනාශ කරන ඒ විදිහේ සාවද්ද අදහසකින් වචන පාවිච්චි කරනවා නම් ඇත්ත උනත් එහෙම ප්‍රකාශ නොකළ යුතුයි. දැන් ඒක අපට තේරෙනවා. හැබැයි අපි එහෙම අදහසක් නැහැ. අනිත් කෙනා කොටවන අදහසකුත් නැහැ. අනිත් කෙනා ભેද බින්න කරන අදහසකුත් නැහැ. ඇත්තටම හිතවත්කම නිසා ඒ පුද්ගලයා දැනුවත් කිරීමේ අදහසින් මගේ මිත්‍රයා ඒ නිසා ඔහුට මේ විදිහට චෝදනාවක් මතුණා ඔහු පිළිබඳව මෙහෙම කතාවක් කෙරුණා ඒක මං කියන්නට ඕන ඒක මිත්‍රත්වය පිළිබඳව හිතලා Taman සද්භාවයෙන් මේක ප්‍රකාශ කරනවා දැනුවත් කිරීමේ අදහස. හැබැයි එහෙම අදහසින් ප්‍රකාශ කළාට ඒක ඇහුවට පස්සේ අර පුද්ගලයා කුපිත වෙලා බරපතල ගැෂ්ඨණයක් ඇති කරගන්න පුළුවන්. එහෙමනම් අපි කොච්චර සද්භාවයෙන් කිව්වා වුණත් අපි සැලකිලිමත් වෙන්නට ඕන මේක එළියට දැම්මට පස්සේ ඒ සම්බන්ධව ප්‍රතිචාරේ ප්‍රතික්‍රියාව මොකක් වෙන්න පුළුවන්? දැන් මේක කාටද කියන්නේ? කියන පුද්ගලයා මේක කොහොමද ගන්නෙ? මේකට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? දැන් මේවා පින්නතුනේ නිවන් දකින්න විතරක් නෙමෙයි පෞල් ජීවිතයෙන් ගත කරන්නත් වැදගත් වෙනවා. පෞල් සංස්ථාව තුල බිරිඳ සහ සැමියා අතර අන්නෝන්න විශ්වාසය සුහදත්වය විවෘත භාවය තියෙන්න ඕන. නමුත් අතිශයින් පරිස්සම් වෙන්න ඕනේ. සැමියාට සැමියා විසින් බිරිඳට කියන කාරණේ බිරිඳගේ ප්‍රඥාව දැනුම දරා ගැනීම මත ඇයට පුළුවන් මේක දරන්න ඒ දරන්න බැරි කාරණයක් නම් කොච්චර සත්‍ය වුණත් ප්‍රකාශ කරන්න ගියොත් එතන පවුල තුල බරපතල අර්බුදයක් ඇති වෙනවා. බිරිඳ පිළිබඳ සත්‍ය සැමියාට ප්‍රකාශ කරනකොට ඒක ප්‍රකාශ කරන්න එක අවශ්‍යයි. අමු සැමියන් අතර රහස් තියාගන්න නැතුව විවෘත වීම අවශ්‍යයි. හැබැයි මේ විවෘත භාවය තුළ ප්‍රකාශ කරන දේ සැමියාගේ සිතුම් පැතුම් ආකල්ප මනෝභාවයන් රුචි අරුචිකම් එක්ක කොහොමද ප්‍රතික්‍රියා දක්වන්නේ? එතකොට මේ ප්‍රතික්‍රියාව අවසානයේ සමස්ත පෞල් ජීවිතේම කඩාකප්පල් වීම නම් එතකොට විවාහ ගිවිස ගන්නට කලින් අපිට පුළුවන් ඕනනම් එහෙම ප්‍රකාශ කරන්න. එතකොට ඉතින් කැමති නම් විවාහ වෙයි නැත්නම් නිකන් ඉඳී. එතකොට Tamanට Taman නිදහස් තාම. හැබැයි බන්ධනේ වුණාට පස්සේ විවාහ ජීවිතයට ඇතුළත් වුණාට පස්සේ දරුවෙක් දෙන්නෙක් හදාගත්තට පස්සේ අර විදිහේ අර්බුදයක් ඇති වුණොත් අර දරුවන්ට මව්පියෝ හිමි වෙනවා. බරපතල මානසික ආතතියක් ඇති වෙනවා. එතකොට සමස්ත සමාජයටම මේ දෙදරා යාම ඉතා තදින් බලපාන. එතකොට මේ බලපෑම සිද්ධ වෙන්නේ මේ එක ඇත්තක් කියන්න ගිහිල්ලා නම් ඒ ඇත්ත කියනවට වැඩිය හොඳයි නිහඬභාවය රකින්න. ඒ කියන්නේ බොරු කියන්න කියන එක නෙමෙයි. එතකොට අපි සත්භාවයෙන් තමයි කියන්නේ අපි අවංකව තමයි කියන්නේ. හැබැයි ඒ අවංකව සත්‍යවාදීව කරන ප්‍රකාශනය අපි කාටද කියන්නේ? මොකටද කියන්නේ? ඒකට අනිත් කෙනාගේ ප්‍රතිචාරය මොකක් වෙයිද? කොහොම වෙයිද? එතකොට ඒ විදිහෙන් අපිට සිතන්නට බැරි නම් අපි sannivedanyehi දක්ෂ නැහැ. ඉතින් කරන්න දෙයක් නැහැ සමාජයේ හැමදෙනාම එහෙම දක්ෂ නැහැ මේ කතා කරන මම වුණත් කියන දේවල් වලින් සමහර වෙලාවට අපි එක පැත්තක් ගැන හිතනකොට අනිත් පැත්ත ගැන එච්චර අවධානය යොමු නොවෙන්නට පුළුවන්. ඒක අපේ දුර්වලකම. එතකොට මේ දුර්වලකම තේරුම් ගන්නට ඕන දකින්න ඕන ඒ දුර්වලකම දකින්නට තමයි බුදුහාමුදුරු දේශනා කරන අර කැඩපත ඉස්සරහට ගිහිල්ලා බලන්න වගේ තමන්ගේ පැත්තට හැරිලා ප්‍රත්‍යවේක්ෂා කරන්න. දැන් අපේ මේ ඉන්ද්‍රිය පද්ධතිය හැදිලා තියෙන්නේම ලෝකේ දකින්නනේ. ඇස් දෙක තියෙන්නේ ලෝකේ බලන්න. හැබැයි තමන්ගේ මූණ පේන්නේ නෑ ඇස් දෙකට. කන් දෙක ඇහිලා තියෙන පිට දේවල් අහන්න. මේක ඇතුලේ තියෙන ශබ්ද කන් දෙකට ඇහෙන්න ගත්තොත් එහෙම අපිට නිදා ගන්නවත් වෙන්නේ නැහැ. ඉතින් හොඳ වෙලාවට කන් දෙකට මේක ඇතුලේ තියෙන ශබ්ද ඇහෙන්නේ නැහැ. පිටේව තමයි ඇහෙන්නේ. නාසයට පිට තියෙන ගඳ සුවඳ දැනෙනවා වෙලාවට ඇතුලේ තියෙන දුර්ගන්ධය දැනෙන්නේ. ඒක දැනෙන්න ගත්තා නම් එහෙම අපිට නහය තියාගෙන ඉන්න වෙන්නේ නැහැ. එතකොට දිවට පිට දේවල් වල රස දැනෙනවා. ඉතින් ඇතුලේ දේවල් උනා දිවට පැමුණුනොත් දැනෙනවා. නමුත් ඒ දිවට ස්පර්ශ වෙන දේ දැනෙන්නේ. ඒ වගේම තමයි අපේ මනස සැකසීලා තියෙන්නේ ඒ මනසට බාහිරින් අරමුණු වෙන දේවල් අපට හොඳට පැහැදිලිව දැනෙනවා වැටහෙනවා හැබැයි මනස ගැන තේරුම් ගන්න මනසට පහසු නෑ අනුන්ගේ ඔක්කොම උස්මිටිකම් අඩුපාඩුකම් අපට මනසින් විශ්ලේෂණය කරන්නට පුළුවන් විමර්ශනය කරන්නට පුළුවන් හැබැයි තමන්ගේ දුර්වලකම මනසින් දකින්නට පහසු නැහැ එතකොට අර ඇස් දෙකෙන් ලෝකය දැක්කා වුණාට Tamange මූණ පේන්නේ නැති නිසා තමයි අපි උපාය මාර්ගයක් හැටියට කැඩපත පාවිච්චි කරන්නේ. ඒකෙන් තමයි අපට අර ඇස් දෙකෙන් ඍජුව පේන්නේ නැති දේ ආපසු අපි පැත්තට හරවලා පෙන්වන්නේ. එතකොට ඒ ප්‍රතිබිම්බය තුලින් තමයි අපි ආපහු දකින්නේ. අන්න ඒ වගේ අපට උපාය මාර්ගයක් පාවිච්චි කරන්න වෙනවා. මනස පුරුදු වෙලාම තියෙන්නේ ලෝකයේ අරමුණු පිළිබඳව හිතන්න කල්පනා කරන්න දකින්න. එතකොට මේ විදර්ශනා මාර්ගය තුල අපි මේ නැවැත්ම සඳහා යන්නේ අපි මේක නවත්තන්නට නම් මේ උත්සාහ කරන්නේ. ඒ අපේ ප්‍රයත්නය තුල තියෙන්නට ඕනේ අපට පෙනෙන ලෝකය වගේම නොපෙනෙන තමන් පිළිබඳවත් අවධානය පවත්වා ගන්නට යම් ප්‍රයත්නයක් උත්සාහයක් අන්න ඒක තමයි අර කැඩපතින් කරන කාර්යය. ඒක තමයි ප්‍රත්‍යවේක්ෂණ ක්‍රියාවලිය. එතකොට බුදුරජාණන් වහන්සේ රාහුල හඳුරන්ට පැහැදිලි කරන්නේ රාහුල ඔබ යමක් කරනකොට කියනකොට සිතනකොට යලි යලි මේ විදිහට සිතා බලන්න විමසා බලන්න. ඒ ආත්ම ආත්ම අර්ථයක් වෙනවද එහෙම නැත්නම් අනර්ථයක් වෙනවද? පර අර්ථයක් වෙනවද නැත්නම් අනර්ථයක් වෙනවද? ඒකේ පොඩි පොඩි ලාභ පාඩු සිද්ධ වෙන්නට පුළුවන්. ඒවයි තරම් දේවල් නෙමෙයි. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි හිතමු අපි තව කෙනෙකුගේ යහපත සඳහා තමන් සන්තක දෙයක් පරිත්‍යාග කරනවා නම් ඒ පරිත්‍යාග කරනවා කියන තැනදී තමන්ගේ දේ අඩු වෙනවනේ. තමන්ට තමන්ගේ දේ නැති වෙනවනේ. අනිත් කෙනාට දුන්නහම හැබැයි නැතිවීම අපි පාඩුවක් හැටියට ගණනය කරන්නේ නැහැ. ඇයිද? අපේ චේතනාව හොඳයි ඒ දීමෙන් ලෝකෙට යහපතක් වුණා එතකොට ඒකෙන් අපේ දුර්ගුණ යටපත් වුණා යහගුණ වැඩුණා ප්‍රඥාව අවදි වුණා එනිසා මාසන්තක දේ අනේකාට දීමෙන් මට අලාභයක් සිද්ධ වුණා කියලා පාඩුව ගණනය කරන්නේ ඒක අපි සතුටින් දරා ගන්නවා එයිද ඒකෙන් Tamanට අර්ථයක් සිද්ධ වෙන නිසා ඊළඟට තව ටිකක් අපි එහාට යනකොට සමහර වෙලාවට තමන්ගේ අංග ප්‍රත්‍යංග ඇහැ දන් දෙනවා වකුගඩුව දන් දෙනවා ලේ ටික දන් දෙනවා අක්මාවේ කොටසක් දන් දෙනවා එතකොට දැන් තමන්ගේ කයේ කොටසක් තමන්ට නැති වුණා නේද මේ ලොකු පාඩුවක් නේද සිද්ධ වුනේ අලාභයක් නේද සිද්ධ වුනේ කියලා අපි ඒක ගණනය කරන්නේ නැහැ. ඇයිද ගණනය කරන්නේ නැත්තේ? චේතනාව හොඳයි. ඒ නිසා තමන්ට අර්ථයක් තියෙනවා තමන්ගේ දුර්ගුණ යටපත් වෙලා යහගුණ වැඩිලා ලෝකෙටත් අර්ථයක් සිද්ධ වෙනවා එනිසා අපි ඒක උසස් කාර්යයක් හැටියට ඒ අපට වෙච්ච පාඩුව අපි සතුටින් දරා ගන්නවා ඊළඟට මහබෝසත්වරුවගේ ගත්තාම උන්වහන්සේලා ජීවිතයම පරිත්‍යාග කරනවා අනේ මට මගේ ජීවිතේ නැති වුණා මට මහා අලාභයක් වුණේ කියලා හිතන්න දැන් මේ ලෝකෙ මිනිස්සු සත්වෝ හැම කෙනෙක්ම අනිත් මොන දේ කළත් Tamange ජීවිතයට අන්තරායක් වෙනවා කියලා කිව්වොත් අර සියල්ල අතහැරලා හරි ජීවිතේ රැක ගන්නට වෑයම් කරනවා හැබැයි මහබෝසත්වරුවගේ උතුමන් පුහුණු කරනවා ඒ Taman එතරම්ම ඇලොම් කරන Tamanගේ ජීවිතය අනුන්ගේ යහපත වෙනුවෙන් පරිත්‍යාග කරන මට මගේ ආත්මයක්ම නැති වුණා මට මගේ ජීවිතේම නැති වුණා කියලා කනස්සල්ලක් නැහැ එතන. ඇයි? චේතනාව පරමාර්ථය හොඳයි. ඒ තුලින් ලෝකෙට යහපතක් සිද්ධ වෙනවා. එහෙමනම් මේ ආත්මාර්ථ පරාර්ථ ක්‍රියාවලිය තුල ලාභය පාඩුව ඒක ඒක නෙමෙයි ගණනය වෙන්නේ. ලාභය සිද්ධ වුණා කියලා එහි අරුතක් නැහැ. ඒකෙන් Tamange දුරුගුණ නම් වැඩිලා තියෙන. යහගුණ පිරිහිලා නම් ප්‍රඥාව මොට වෙලා නම් ඒ ලාභයෙන් ඇති වැඩක් නැහැ. අලාභයක් සිද්ධ වුණා කියලා පාඩුවක් නැහැ. ඒන් Tamange දුර්ගුණ අඩු වෙලා නම් යහගුණ වැඩිලා නම් ප්‍රඥාව අවදි වෙලා නම් ඒක Tamanට අනර්ථයක් නෙමෙයි. ඒ නිසා නැවත නැවත පරීක්ෂා කරලා බලන්න ඕනේ. න අත්තබ්බ්‍යාබාදාය සංවත්තති. Tamanට අනර්ථය පිණිස පවතිනවද න පරබ්බ්‍යාබාදාය සංවත්තති අනුන්ට අනර්ථය පිණිස පවතින. එතකොට දැන් අනුන්ට අනර්ථය පිණිස පවතිනවාය කියන කාරණේදී අපට වරද කරනකොට අපරාධයක් කරනකොට විතරක්ම නෙමෙයි අනුන්ට අනර්ථය සිද්ධ වෙන්නේ. අපි අර මුලින් කිව්වා වගේ අපි අපි සත්භාවයෙන් කරන කාරණාවලදීත් සමහර විට ලෝකෙට අනර්ථයක් සිද්ධ වෙන්නට ඒ ඒවා තමයි අපිට හඳුනා ගන්නට පහසු නැත්තේ. දැන් අපි මීට පෙරත් කතා කරලා තියෙනවා වරදෙහි ඇති වරද දකින්න එක පහසුයි. හොඳ වැරද්දක් වෙන හැටි, හොඳ නරක වෙන හැටි අපිට තේරුම් ගන්නට පහසු නෑ. ඉතින් ඒ බඳු තැන්වලදී අපි ගොඩක් වෙලාවට කතා කරන්න හිතන්නේ බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ චේතනා හම්බික්කවේ කම්මං වදාමි කියලානේ. මම හොඳ චේතනාවෙන් නිකලේ, මම හොඳ අදහසින් නිකලේ. ඒක මට අදාළ නෑනේ. අනිත් කෙනා කොහොම තේරුම් ගත්තා? ඉතින් ඒක යාගේ වැඩක් නේ. අපි ගොඩක් වෙලාවට එක පැත්තක් දිහා බලලා අපි සෑහීමටපත් වෙන්නට වෑයම් කරනවා. චේතනා හම්බික්කවේ කම්මං වදාමි කියන කාරණයක් බුදුහාමුදුරෝ තමයි දේශනා කරන්නේ. එතකොට මේ අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයේ ඒ බුදුරජාණන් වහන්සේම තමයි දේශනා කරන්නේ ඒ තමන්ට අනර්ථයක් වෙනවද කියන එකත් අනුන්ට අනර්ථයක් වෙනවද කියන දෙපැත්තම බලන්න ඕන කියන. එතකොට අපි එක සූත්‍රයක තියෙන එක කාරණයක් විතරක් අරගෙන ධර්මයේ විග්‍රහ කරන්නට යනව වෙනුවට ඒ සම්බන්ධව තවත් තැන්වල බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන කාරණා ගත්තොත් තමයි අපිට සමබරව දකින්නට පුළුවන්. ඇයි ඒ බුද්ධ දේශනාවේ ප්‍රශ්නයක් නෙමෙයි. එතන තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරලා තියෙන්නේ ඒ ඒ පුද්ගලයාට උචිත විදිහට. සමහර දේශනා කරලා තියෙනවා සමස්තයට උචිත විදිහට. සමහර කාරණා දක්වලා තියෙන්නේ ඒ මොහොතේ එතන අසන පිරිසගේ ප්‍රඥාව අවදි කරන්නට අදාළ කොටස පමණයි. එතනට අදාළ නැති කොටස් එතනට එකතු කරන්න ඕන නැහැ. මොකද බුදුරජාණන් වහන්සේලා එහෙම නිෂ්ඵල වචන ප්‍රකාශ කරන්නේ නැහැ. එතකොට ඒ පුද්ගලයාට ඒ අනෙක් කොටස අදාළ නැතිනම් උන්වහන්සේ පරිදි ඒ කොටස ප්‍රකාශ කරන්නට යන්නේ නැහැ. දැන් එක් අවස්ථාවක අර බහුවේදනීය සූත්‍රය සඳහන් වෙනවා පංචකංගික කියන වඩු පුත්‍රයයි උදායිහා මුද්‍රෝයි අතර වේදනාව සම්බන්ධ වාදයක් ඇති වුණා. ඒ වාදය ඇති උනේ පංච පංචකංග වඩුවා ඇවිදින් උදායි හාමුදුරුවන්ගේ ගහනවා වේදනාව කී ආකාරයෙන්ද බුදුහාමුදුරුවෝ දේශනා කළේ. උදායි හාමුදුරුවෝ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ වේදනාව තුන් ආකාරයකින් දේශනා කළා සුඛ දුක්ඛ උපේක්ඛා. එතකොට පංචකංග වඩුවා කියනවා නෑ බුදුහාමුදුරුවෝ වේදනාව දේශනා කරලා තියෙන දෙආකාරයකින් සුඛ දුක්ඛ කියලා. එතකොට උදායි හාමුදුරුවෝ කියනවා නෑ මම බුදුහාමුදුරුවන්ගෙන්ම තමයි මේක අහගත්තේ. බුදුහාමුදුරුවෝගේ මුවින්මයි මම මේ දේශනාව අහගත්තේ. ඒ නිසා මේක මේ කවුරුවක් කිව්ව කතාවක් නෙමෙයි මගේ කනටම ඇහිච්ච එක. බුදුරජාණන් වහන්සේ තුන ආකාරයකින් වේදනාව දේශනා කළා. එතකොට පංචකංග වඩුව කියනවා ඉතින් මමත් මේක බුදුහාමුදුරන්ගෙන් තමයි අහගත්තේ. බුදුහාමුදුරන්ගේ මුවින්ම තමයි මම මේ කතාව ඇහුවේ. මේ වෙන කාගෙන්වත් අහපු කතාවක් නෙවෙයි. බුදුහාමුදුරන් දෙආකාරයකින් තමයි වේදනාව දේශනා කරන්නේ. දැන් වඩුවා උත්සාහ කරනවා වේදනාව දෙආකාරයි කියලා තහවුරු කරන්න හාමුදුරුවෝ උත්සාහ කරනවා වේදනාව තුන්ආකාරයි කියලා තහවුරු කරන්න. දැන් මේ කතාව අහගෙන ඉඳලා ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට සිහිපත් කරනවා ස්වාමීනි අන්න පංචගංග වඩු තෙමේ සහ උදායි හාමුදුරුවෝ අතර වේදනාව දෙආකාරද තුන්ආකාරද කියලා දැන් වාදයක් යනවා දෙන්නෙන් එක්කෙනෙක්වත් ඒ අනිත් කෙනාගේ සුභාසිතය පිළිගන්නට සූදානම් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මම ඇතම් තැනක වේදනාව දෙආකාරයකින් දේශනා කරනවා. ඇතම් තැනක වේදනාව තුන් ආකාරයකින් දේශනා ඇතම් තැනක වේදනාව පස් ආකාරයකින් දේශනා ඇතම් තැනක වේදනාව හය ආකාරයකින් දේශනා ඇතම් තැනක වේදනාව 18 ආකාරයකින් දේශනා කරනවා ඇතම් තැනක වේදනාව 36 ආකාරයකින් දේශනා කරනවා ඇතම් තැනක වේදනාව 108 ආකාරයකින් දේශනා කරලා තියෙනවා ආනන්ද ඒ තථාගත දේශනේ ඒ ඒ තැනට යෝග්‍ය පරිදි දේශනා කරලා තියෙනවා මේ ස්වභාවය එහෙම නැත්නම් තථාගතයන් වහන්සේගේ දේශනාවේ තියෙන මේ විචිත්‍රත්වය හරියට තේරුම් ගන්නට බැරුව එක් කරුණක් මත පමණක් එල්බගෙන අනේකාගේ සුභාසිතය අනුමෝදන් නොවෙනකොට ඔය தත්ත්වය තමයි උද්ගත වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා එතකොට අන්න ඒ වගේ අපි අර එක් සූත්‍රයක තියෙන කාරණයක් ගත්තහම ඒ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චේතනාහම් භික්කවේ කම්මම් වදාමි කියලයි ඒක අනුවයි මම තීරණය කරන්න කියලා විතරක් අරගෙන හරියන්නේ නැහැ. තවත් සූත්‍රයක සම්බන්ධ බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කරන්නේ කියලා ඒ ඒ විදිහට ඒ සම්බන්ධ දේශනා කිහිපයක් ගත්තහම තමයි අපට ඒ හා සම්බන්ධ සමස්ත කාරණය ගොනු කරන්නට පහසු වෙන්නේ. ඉතින් එනිසා මම හොඳ හිතිනුයි කළේ මම හොඳ අදහසිනුයි කළේ එතනින් එහාට මට අදාළ නැහැ. එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. දැන් අපි පුංචි කාලේ මට මතකයි මම පැවිදි කරපු අපේ ගුරුහාමුදුරුවෝ ටිකක් හාස්‍යජනක නමුත් ඉතා ගැඹුරු කතාවක් අපිට කිව්වා මම මේක බොහෝ අවස්ථාවලදී අනිත් අයටත් කියා දෙනවා ඒක ස්වාමීන් වහන්සේ නමක් ධර්ම දේශනාවක් කරන්න ගිහිල්ලා පිටිසර ගම්මානයක උන්වහන්සේ ඒ ශ්‍රාවක පිරිසට ඒත්තු ගන්නන්න උත්සාහ කරන්නේ මේ පස්පව් කිරීමේ ආදීනව ගැන. ඉතින් උන්වහන්සේ උදාහරණ හැටියට කියලා තියෙනවා දැන් මිනිස්සු මේ වඳුරෝ රිලව් මරන්න එක එක උපක්‍රම පාවිච්චි කරනවා කියලා උන්වහන්සේ එක උපක්‍රමයක් හැටියට කියලා තියෙනවා අපේ පැත්තේ සමහර මිනිස්සු මේ කුරුම්බ ගෙඩි කඩලා ඒවයේ ඇස් කපලා පොඩි සිදුරක් හදලා වතුර ටික අයින් කරලා ලොද ටික හැන්දකින් හූරලා ගස් යටින් තියලා තියෙනවා අර වඳුර රිලා වැවිලා මේ අර පොඩි සිදුරෙන් ඒ අත දාලා අර කුරුම්බ ටික අතින් මිටමලෝ ගන්න. මිටමලෝ ගත්තාම දැන් අර අපේ මිට නිසා එතන ප්‍රමාණය විශාල වෙනවා. ඊට පස්සේ දැන් මෝ මේක එළියට ඇද්දට එළියට එන්නේ නැහැ. හැබැයි අර අල්ලගෙන ඉන්න කුරුම්බ ටික අතාරින්න සූදානම්ුත් නැහැ. එතකොට මිනිස්සු දුවගෙන ඇවිල්ලා පොළු වලින් ගහලා දැන් අර සතාට දැන් දුවන්න බෑ කකුල් දෙකයි එක අතකුයි විතරයි තියෙන්නේ. අනිත් අතේ දැන් මේ බර කුරුම්බ ගෙඩියක් එල්ලිලා. ඉතින් ඒක උදව් කරගෙන පොළු වලින් ගහලා අර වඳුරෝ රිලව් මරාගෙන මස් කනවා මේ තරම් අපරාධ මිනිස්සු කරනවා කියලා දැන් අර හාමුදුරු උදාහරණයක් කියනවා. දැන් මේ උදාහරණය අහලා දැන් උන්වහන්සේ ධර්ම දේශනාව කරලා පන්සලට වඩිනවා. පහුවදා බලනකොට අර ගමේ මිනිස්සු කුරුම්බ කපලා අර විදිහට ගස් යට තියෙනවා. එතකොට දැන් උන්වහන්සේට ඕන උනේ නැහැ. උන්වහන්සේට උන්වහන්සේට ඕන වුණේ නැහැ අර පිරිසට අර අපරාධයට පොළඹවන්නේ පිරිස. උන්වහන්සේට ඕන වුණේ සැබවින්ම ඒ පිරිස අපරාධයකට පෙළඹෙන්නේ නැතිව යහපතකට යොමු කරන්නටයි ඕන එතකොට උන්වහන්සේට ඕන වුණේ ඇත්තටම ඒ පිරිස ප්‍රාණඝාතයෙන් අපරාධයෙන් වළක්වන්නටයි නමුත් ඒ වළක්වන්නට ඕන වුණාට ඒ සත්භාවයෙන් හොඳ අදහසින් උන්වහන්සේ ඒක ප්‍රකාශ කළාට අවසානයේ ප්‍රතිඵලය උනේ අර පිරිස වරදට පෙළඹවීම. පෙළඹීමයි. ඒතකොට පෙළඹෙව්වේ නැහැ. හැබැයි ඒක අහලා ඒ අය තව අලුත් ක්‍රමයක් ඉගෙන ගත්තා. දැන් ওই වගේ සමහර දේවල් තියෙනවා. දැන් ওই පසුගිය කාලේ රූපවාහිනිවල එක්තරා කාලයක් ගියා. මොකද්ද X file කියලා. එතකොට ඒකේ එක එක තැන්වල හොරකම් සිද්ධ වෙච්චා ඒ හොරකම කොහොමද උනේ කියලා විශ්ලේෂණය කරනවා. ඉතින් දැන් මේක විශ්ලේෂණය කරලා මේක සමාජයට පෙන්වුවට පස්සේ අර හොරකම් කරන්න බලාගෙන ඉන්න අය මෙතෙක් ඒගොල්ලෝ දැනගෙන හිටියට වඩා අලුත් ක්‍රම අරගෙන ඉගෙන ගන්න. වර්තමානයේ ප්‍රවෘත්ති හරහාත් ගොඩක් වෙලාවට ඒ වගේ සිද්ධ වෙනවා. ඔන්න දරුවා වතුර වලට තල්ලු කළා. ඔන්න වැසිකිලි වලේ දාලා ගිහලා. ඔන්න කෝච්චිය දාලා ගිහලා. එතකොට දැන් මේක සමාජයට අනර්ථයක් කරන්න නෙමෙයි. ප්‍රවෘත්ති දැනගැනීමේ, තොරතුරු දැනගැනීමේ අයිතියක් තියෙනවා මහජනයාට. එතකොට තොරතුරු sannivedanaya කිරීමේ මාධ්‍ය නිදහසක් ජනමාධ්‍ය වලට තියෙනවා. හැබැයි මේ තොරතුරු sannivedanaya කිරීමේ මාධ්‍ය නිදහසත් තොරතුරු දැනගැනීමේ අයිතිය දෙකම හරි. හැබැයි දේවල් සමාජගත කළාම ඒක ගන්නෙ කොහොමද? ඒකෙන් මොකක්ද ඇති වෙන ප්‍රතිඵලය කියන එක අපි පරිස්සමෙන් තේරුම් ගත්තේ නැතිනම් අර ප්‍රකාශනය කරලා වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා තව මව්වරු ගණනාවක් අර ක්‍රියාවම අනුගමනය කරන්නට පටන් ගන්නවා. මෙන්න මේ විදිහට අපි කරන දේ තුල, අපි කියන දේ තුල, අපි සිතන දේ තුල ඇත්තටම තමන්ට අනර්ථයක් නොවුනත් ඒ කියන්නේ තමන් සද්ධාවෙන් හොඳ අදහසින් ඒක කරන්නට උත්සාහ කළත් ලෝකෙට අනර්ථයක් වෙනවද නැද්ද? ලෝකයට ඒකෙන් යහපතක්ද වෙන්නේ? පරිස්සමින් සිතා බලන්නට ඕන. අපි මීට පෙර සිහිපත් කරලා තියෙන අපේ සාකච්ඡාවලදීම අපි දුගියෙකුට යාචකයෙකුට ආහාර පාන ටිකක් දුන්නා වුණත් ඒ දුගියට යාචකයට අපි උපකාරයක් කළා වුණත් ඒ ගැන පවා සැලකිලිමත් වෙන්නට ඕනේ අපේ උදව්ව අපේ කාරුණික බව අපේ අනුකම්පාව හේතු කොටගෙන එතන කෛරාටිකයක් නිර්මාණය වෙන්නට පුළුවන් එතන අසත්පුරුෂයෙක් නිර්මාණය වෙන්න පුළුවන්. එතන වංචනිකයෙක් නිර්මාණය වෙනවා. එහෙම වුණොත් එහෙම එතකොට අපිට කියන්න පුළුවන් ඉතින් ඒක මට අදාළ නැහැ මම දීලා දැම්මා ඒක ඉවරයි. මම කුසලයක් කරගත්තා මම අත්හැරීම පුරුදු කළා මගේ පාරමිතාව සම්පූර්ණ කරගත්තා ඉතින් ඒගොල්ලෝ මොනවා කරගත්තත් මට අදාළ නැහැ ඉතින් එහෙමනම් මොකද්ද පාරමිතා එහෙමනම් මොකද්ද එතකොට සත්භාවය එතකොට දීලා තියෙන්නේ මොකටද මේ මිනිහා ගැනසුණාට කමන්නේ මගේ වැඩේ කරනවා එතකොට තනි කරම දානේ මූලික පරමාර්ථයෙන් පටහැනි. මූලික පරමාර්ථයේත් තමන් සන්තක දෙයින් අනුන්ට යහපතක් කිරීම. ඉතින් යහපතක් කරන්න නෙවෙයි නම් මොකටද දෙන්නේ? එතකොට යහපත සිද්ධ වෙනවා කියලා කියන්නේ බඩ පුරවන එක විතරක් නෙමෙයි. ඉතින් ගැඹුරට ඉතින් මම ඒකයි කිව්වේ අපිට සාමාන්‍යයෙන් අපේ අදහස තියෙන්නේ කෑම කන්නේ බඩ පුරව ගන්නයි කියන ආකල්පය තුල නම් තමනොත් කෑම කන්නේ අපි අනිත් අයට කන්න දෙන්නේ බඩ පුරවන්නට පමණයි. ආහාර අනුභව කරන්නේ උසගෙන නිවා ගන්නට, කය පවත්වා ගන්නට, උසගෙන නිවාගෙන කය පවත්වා ගන්නේ කුමක් සඳහාද? මොකක්ද ඒකේ පරමාර්ථය? manussත්වය මනුස්ස ජීවිතයේ පරමාර්ථය manussත්වය මනස අවදි කර ගැනීම මනස පුහුණු කර ගැනීම එහෙනම් ඒකට සහාය වෙන හැටියටයි ඒ කටයුතු අපි හසුරුවා ගන්න නැත්තේ එවනම් අනුන්ට අපි උදව් කරනකොට අනුන්ට යමක් දෙනකොට පරිත්‍යාග කරනකොට හුදෙක් ඒතරත්තාගේ කුසගිනි නිවලා දුර්ගුණ වැඩිලා නම් යහගුණ පිරිහිලා නම් ප්‍රඥාවෙන් මොට වෙලා නම් පරපෝෂිතෙක් නිර්මාණය වෙලා නම් જાතියක් හැටියට අසාර්ථක වෙලා නම් අනුන්ගෙන් ඉල්ලාගෙන කනතනට දියව් දියව් කියලා අරගල කරන තැනටපත් වෙලා නම් එතකොට මේ වැඩපිළිවෙල තුල ලෝකයට අර්ථයක් සිද්ධ වෙලා නැහැ කියලයි හඳුනා ගන්නට සිද්ධ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැවැත්ම සඳහායි මේ පැවැත්ම ඉතින් එහෙම නැතිනම් ඉතින් අපිට ලෝකෙට මොන වුණත් කමන්නේ ඒ වෙලාවට මට පුළුවන් දෙයක් මං කළා ඒ පදනමේ කටයුතු කරගෙන යන්න පුළුවන් ඉතින් Tamanට හිතන විදිහට හිතුවක්කාර විදිහට එහෙම ගියොත් ඉතින් නවතිනවද පවතිනවද පැවැත්ම අවුල් වෙනවද කියන එක Tamanටවත් හිතාගන්න බැරි මට්ටමට පටලැවිල්ලක් තමයි සිද්ධ එනිසා හැම විටම අපි සැලකිලිමත් වෙන්නට ඕනේ යමක් කරනකොට Tamanගේ චේතනාව මොකක්ද අනුන්ට මොකක්ද වෙන්නේ? තමන්ගේ සිතුවිල්ල පැහැදිලි නම් ප්‍රතිඵලය මොකක්ද කියලා සොයා බලන්නට ඕන. ප්‍රතිඵලය පැහැදිලි නම් සිතුවිල්ල මොකක්ද කියලා සොයා බලන්න. දැන් මේකේ අනිත් පැත්ත ගත්තාම උදාහරණයක් ඇටියට අපි හිතමු මව්පියන්ට සලකන දරුවා සත්පුරුෂයෙක්ද අසත්පුරුෂයෙක්ද කියලා හොත් මොකද්ද දෙන්න පුළුවන් උත්තරේ වැඩි දෙනෙකුගෙන් ලැබෙන උත්තරේ තමයි මව්පියන්ට සලකන දරුවා සත්පුරුෂයෙක් මේ ධම්ම න්‍යායට අනුව තථාගත ධර්මයට අනුව එහෙම නිගමනය කරන්න බෑ. මව්පියන්ට සලකන දරුවා සත්පුරුෂයෙක්ද අසත්පුරුෂයෙක්ද තීරණය කරන්න කියලා තීරණය කරන්න අපි ඊළඟට විමසිය යුතු කාරණේ තමයි මොන අදහසින්ද මව්පියන්ට සලකන්නේ. එතකොට වංචනික අදහසින්ද ලාභ අපේක්ෂාවෙන්ද පොතේ තියෙන මුදල් ටික ගන්නද ඉඩම ගෙදර ලියා ගන්නද එහෙම නැත්නම් තමන් මව්පියන්ට සලකනවා කියලා සමාජයෙන් යම්කිසි ගෞරවයක් දිනා ගන්නද එහෙම නැත්නම් වෙන කරන්න දෙයක් නැතිකම නිසා තමන්ට අපවාදයක් එන නිසාද මොන පදනමකද සලකන්නේ ඒකම ක්‍රමයකටවත් සලකුවා කියලා එතනත් සත්පුරුෂයෙක් වෙන්නේ මව්පියන්ගේ ගුණය දැනගෙන වටිනාකම දැනගෙන කෘතවේදීව ඒ මව්පියන්ට සංග්‍රහ කරන දරුවා පමණයි ඒ මෞපිය උපස්ථානය තුල සත්පුරුෂයෙක් කියලා අර්ථකථනය කරන්න පුළුවන්. එතකොට ක්‍රියාව අපේ ලෝක සම්මත වූ යහපත් ක්‍රියාවක් වෙන්නට පුළුවන්. ඒ ක්‍රියාව දිහා විතරක් බලලා අපිට ඒ කරන ක්‍රියාවේ හැබෑ අර්ථය තීරණය කරන්නට බෑ. දැන් සාමාන්‍ය ලෝකයා කල්පනා කරනකොට මොන අදහසින් වුණත් මොකද ඉතින් සලකනවනේ එහෙමවත් මේ මිනිහා සලකනවා මද අනිත් මිනිස්සු එහෙමවත් සලකන්නේ නැති අපිට එහෙම කියන්න බෑ. එහෙම කියනකොට අපි ඉන්නේ ඊටාම ප්‍රාථමික තැනක. ඒ කියන්නේ මොකක් වුණත් කමන්නේ සැකසුණත් වෙනසුණත් මනුස්සකම් වෙන්න මොකක් වුණත් කමන්නේ වැඩේ කරනවා නම් එච්චරයි. ඒකට එහෙම කරන්න බෑ අපිට ධර්මානුකූල. විමසා බලන්න ඕන කාර්ය ලෝක සම්මත වුණාට ඒක નિවරදි වුණාට එහි තිබුණු අදහස කුමක්ද? ඒ අදහස මත තමයි ඒක අර්ථ සම්පන්නද නැද්ද කියන එක තීරණය වෙන්නේ. අන්න චේතනාව ගැන විමසා බලන්නට. එතකොට එහෙම විමසා බලද්දී තමන් පිළිබඳව කටයුතු කරනකොටත් එහෙමයි අනුන් පිළිබඳව කටයුතු කරනකොටත් ඒ චේතනාව විමසා බලන්නේ නැතුව අපි කමන්න ඇති මොන අදහසින් හරි ඔහොම කරනවානේ කියලා ඒකට ඉඩ හැරියොත් ඊළඟට සිද්ධ වෙන මහා සමාජ අපරාධයක පෙර නිමිත්ත වෙන්න පුළුවන් අර සංග්‍රහය. ඒ කියන්නේ දැන් අර විදිහට අම්මා තාත්තගෙන් වෙනත් දෙයක් බලාපොරොත්තුෙන් ඉඩම ලියා ගන්න, ගෙදර ලියා ගන්න, පොතේ තියෙන මුදල් ටික ගන්න මේ මොනවා හරි පටු වංචනික අදහසක් තියාගෙන අම්මා තාත්තට සලකන දරුවා තමන්ගේ අපේක්ෂාව ඉටු නොවුනොත් ඊළඟට මොකද්ද කරන්නේ? ඔය පුවත්පත්වල රේඩියෝ වල ප්‍රවෘත්ති වලට ඕන තරම් අපට අහන්න ලැබෙන්නේ අර එහෙම කළා, ගැව්වා, මැරුවා, පිච්චුවා, තෙල් හින්දා, කුකුල් කූඩුවේ දැම්මා, මහමගට ගෙනිහින් දැම්මා එතකොට මේ කරන්නට යන මහ විනාශයේ పూర్ව නිමිත්ත තමයි අර සැලකිල්ල කියන්නේ. ඇයිද? වංචනික අදහසක් තියෙන මනුස්සයාට. එතකොට ඔහු මේ සංග්‍රහ කරන්නේ Tamange අපේක්ෂාව ඉටු කරගන්න. ඒක ඒ ඒ හොඳින් ඉටු වෙන්නේ නැත්තම් නරකින් හරි ඉටු කරගන්නට බලන. එතකොට සමාජයේ බරපතල අපරාධකාරයින් නිර්මාණය වෙන්නට යන పూర్ව අවස්ථාවක් වෙන්නට පුළුවන් අපිට අර උදාාර මෙහෙවරක් හැටියට පෙනෙන්නේ. ඉතින් අපි ඒක නොසලකා හරිනවා නම් අර සමාජයට සිද්ධ වෙන්නට යන විනාශය විපත අපිට වළක්වන්නට බැරි අන්න ඒ නිසායි අපි සැලකිලිමත් වෙ යුත්තේ කරන ක්‍රියාව ලෝක සම්මත වුණාට ඒක හොඳ දෙයක් වගේ උසස් දෙයක් වගේ පින්කමක් වගේ බාහිරින් පෙනුනට ඇත්තටම මොන අදහසින්ද ඒ කාර්යය સિદ્ધ කරන්නේ කියලා අනුන් ගැන සොයන්නට කලින් Taman ගැන අපිට Tamanගේ මනෝභාවය අපි මීට පෙරත් කිව්වනේ නෝචේකෝ භික්කවේ පරචිත්ත පරයාය කුසලෝ හෝති අත සචිත්ත පරයාය කුසලෝ භවිස්සාමේති එවං හිවෝ භික්කවේ භික්කවෝ සික්කිතබ්බක් මහණෙනි අනුන්ගේ සිත විනිවිද දකින්නට නුඹලා සමත් නොවේ නම් තමන්ගේ සිත විනිවිද දකින්නට උත්සාහ කරන අනිත් කෙනා මොකක්ද හිතුවේ කොහොමද කළේ කියලා අපිට පැහැදිලි නෑ ඒක පැහැදිලි කරගන්න පහසුත් නැහැ. මුලින්ම අපි කරන්න ඇත්තේ සචිත්ත තමන්ගේ සිත පිළිබඳ. ආයानुපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන වශයෙන් සතිපට්ඨාන සති සම්පජාඤ්ඤයේ ප්‍රගුණ කළ යුත්තේ මුලින් තමන් සම්බන්ධ. ඊට පස්සේ තමයි බහිද්ධාවාකාය. අනුන් සම්බන්ධව අපිට ඒක විහිදුවන්නට පුළුවන්. තමන් පිළිබඳ විචක්ෂණ නොවන කෙනාට අනුන් පිළිබඳ විචක්ෂණ භාවයක් ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයේදී කැඩපතක් උපමා කොටගෙන අපට සමස්ත සසර ගමනෙහිම අපේ සිතුවිලි වචන ක්‍රියා හසුරුවා ගත යුතු සැබෑ ක්‍රමය මොකක්ද හොඳ නරක යහපත අයහපත කුසලය අකුසලය තීරණය වෙන නිර්ණායකයේ කුමක්ද කියලා හරියට තේරුම් ගන්නට බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලි ධර්මාදාසයක් එහෙම නැත්නම් දහම් කැඩපතක් අපිට පෙන්වා දෙනවා මෙන්න මේ කැඩපත තුලින් අපිට ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න පුළුවන් නැවැත්ම සඳහා යන ගමනේදී අපේ පැවැත්ම නිර්වද්‍යද සාවද්‍යද කියනවා. ඉතින් ඒ නිසා මේ කාරණා ටික අපි හිතනවා ප්‍රමාණවත් කියලා එතකොට අපි දැන් මේ අද කතා කළේ සති 9ක් මුළුල්ලේ අද වෙනකොට අපි මේ එකම මාතෘකාව සාකච්ඡා කළා නැවැත්ම සඳහා පැවැත්ම. එතකොට නැවැත්ම කියලා කිව්වේ භව ගමන නිමා කිරීම, නිවන් අවබෝධ කිරීම. නිවන් අවබෝධ කරන්නට භව ගමන නිමා කරන්නට කෙලෙස් නසන්නට යන කෙනෙකුගේ පැවැත්ම චර්යාව කෙසේ සකසා ගත යුතුද? එතකොට අපි මෙහිදී ප්‍රධාන කාරණා තුනක් ගැන කතා කළා මොනවද ඒ ප්‍රධාන කාරණා තුන භෞතික සම්පත් පරිහරණය කරන්නේ කෙසේද ඒ වගේම සමාජ අන්තර් සම්බන්ධතා පවත්වා ගන්නේ කෙසේද ඊළඟට Tamanගේ සිතුවිලි වචන ක්‍රියා හසුරුවා ගන්නේ කෙසේද ওই ප්‍රධාන කාරණා තුන යටතේ තමයි අපි මේ සති 9ක් මුළුල්ලේම මේ සාකච්ඡාව සිද්ධ කළේ. ඉතින් අද දවසින් අපි මේ මාතෘකාව නිමා කරනවා. ලබන සතියේ අපිට ධර්ම සාකච්ඡාව කරන්නට වෙන්නේ නැහැ කියන බව අපි මුලිනුත් සිහිපත් කළා. ඒ කියන්නේ මාර්තු මාසේ 25 වෙනිදා ධර්ම සාකච්ඡාව කෙරෙන්නේ නැහැ. ඊළඟ සතියේ ධර්ම සාකච්ඡාව අලුත් මාතෘකාවකින් ආරම්භ කරනවා. එමනම් අද දහම් කරුණු පැහැදිලි කිරීම මේ පමණකින් සීමා කරලා අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.